භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ත්‍ිතං කෝ පහාරාදං අසුරින්දං භගවායේ තදෝච අපිච පන පහාරාද අසුරා මහා සමුද්දෝ අබිරමං තීති අභිරමන්ති බන්තේ අසුරා මහා සමුද්දේති කතිච පන පහාරාද මහා සමුද්දේ අස්චර්යාද්භූතා ධම්මායේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්ති අට්ඨ භන්තේ මහා සමුද්දේ අස්චර්යාද්භූතා ධම්මා ये දිස්වා දිස්වාසුරා මහා සමුද්දේ අභිරමන්ති කතමේ අට්ඨති සාදු සාදු වාසනාවන්ත ධර්මස්වනාවිලාභි පින්වතුනි ගුවන් විදුලි සංස්ථාව දිනපතා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ඇහුම්කන් දෙන්නටයි මේ සත්පුරුෂ වාසනාවන්ත පින්වතුන් සූදානම් වන්නේ ඉතින් මේ ධර්ම දේශනාවේ අද මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාත 9 වෙනි වර්ගයේ පහාරාද කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පටන්ගෙන මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා සූත්‍ර දේශනා 18600ක් පමණ ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ සූත්‍ර දේශනා දේශනා කළ තිබෙනවා. ඉතින් අභිධර්ම පිටක විනය පිටක අමතරව තමයි මේ සූත්‍ර පිටකේ මේ විදිහට ධර්ම දේශනා විශාල වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ දේශනා අතර මිනිස්යන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට අසුරයන්ට නොයෙකුත් විදිහේ මේ තුන් ලෝකවාසී සත්වයාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පැවැත්තුවා. මේ සූත්‍ර දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වේරංජා නුවර වැඩ වාසය කරන කාලේ. බුදුරජාණන් වහන්සේ දවසක් රාත්‍රී කාලේ වේරංජා නුවර කොහොඹ ගසක් යට බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. කොහොඹ ගසක් යට. මේ වැඩ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා පහාරාද කියන අසුරයා. මේ පහාරාද කියන අසුරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසක බුදුරජාණන් වහන්සේ වන්දනා කළ එකත් පසුක වාඩි වෙනවා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක නිරත වෙනවා. සාකච්ඡාවක නිරත වෙන ගමන් පහරාද බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා කාරණාවක් පිළිබඳ විමසීමක් කරනවා. මොකද්ද මේ විමසීම? සමනබවත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයාගෙන් බුදුරජාණන් වහන්සේ විමසීමක් කරනවා. මොකද්ද මේ විමසීම? මේ පහාරාද අසුරයාගේ කණ්ඩායමේ අය අනිකුත් අසුර පිරිස මේ මහා සාගරයට මෙච්චර ප්‍රියමනාප මොකද? මහා සාගරයට මෙච්චර කැමැති මොකද කියලා බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරයාගෙන් අහනවා. අපිච්චපන පහාරාද අසුරා මහා සමුද්දේ අබිරමන්ති. අබිරමන්ති බන්ති අසුරා මහා සමුද්දේති. මේ විදිහට පහාරාද අසුරයා දැන් බුදුරජාණන් වහන්සේ විමසන්නේ මේ ඔබේ කණ්ඩායමේ අනිකුත් අය. දැන් අපි අහලා තියෙනවා පහාරාද වේපචිත්ති කියලා නායකයෝ දෙන්නෙක් හිටියා. පහාරාද වේපචිත්ති කියලා අසුර කණ්ඩායම් නියෝජනය කරපු නායකයෝ දෙන්නෙක්. ඒක නායකයෙ තමයි පහාරාද කියලා කියන්නේ. මේ පහාරාද අසුරයාගෙන් බුදුරජාණන් වහන්සේ විමසන්නේ ඔබේ කණ්ඩායමේ අය මෙච්චර මොකද මේ මහා මුහුදට මහා සාගරයට මහා සමුද්‍රයට මෙච්චර කැමැත්තක් දක්වන්නේ මෙච්චර ප්‍රියමනාප මොකද මේ කාරණේ ඇහුවට පස්සේ පළවෙනි කාරණය පහාරාදගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේට පහාරාද කාරණාටක් ආශ්චර්යමත් අද්භූත සුවිශේෂී කාරණාටක් පළවෙනි කාරණාව තමයි පහාරාද පැහැදිලි කරනවා මහා සමුද්‍රයේ බන්තේ අනුපුබ්බෙන් නින්නෝ අනුපුබ්බ පොණෝ අනුපුබ්බ පටිභාරෝ මේ මහා සාගරය ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුර කරා යන්නේ මහා සාගරය ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුර කරා යන්නේ වෙරළ ඉඳලා අපිට ටිකක් පියවර කීපයක් ඉදිරියට මහමුදේ ඇවිදගෙන යන්න පුළුවන් එකපාර මහමුදේ මහා ප්‍රපාතයක් ගැඹුරක් නැහැ ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් තමයි මේ මහමුද ගැඹුර කරා යන්නේ පිළිවෙලින් වෙරළ ඉඳලා අපිට ටිකක් ඉදිරියට පියවර කීපයක් මහමූදේ ඇවිදගෙන යන්න පුළුවන් ඊට පස්සේ පිළිවෙලින් තමයි මහමූද ගැඹුර කරා ප්‍රපාතයකට යන්නේ මෙන්න මේක සුවිශේෂ දෙයක් මහමූද පිළිවෙලින් ගැඹුර කරා යන නිසා වෙරළේ ඉඳලා පිළිවෙලින් ගැඹුර කරා යන නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම ප්‍රියමනාපයි හරිම කැමති මෙන්න මේක බුදුහාමුදුරනේ මේක පළවෙනි ආශ්චර්යමත් කාරණේ දෙවෙනි කාරණය පුනච්ච පරං බන්තේ මහා සමුද්ධෝ හිත ධම්මෝ වේල නාති වත්තති මේ මහා සාගරය වටේට සීමාවක් තියෙනවා මහා සාගරයට වටේට සීමාවක් තියෙන මොකද්ද මහා සාගරයේ සීමාව තමයි වෙරළ මහා සාගරයේ වටේට වෙරළක් තියෙනවා මේක සීමාවක් තියෙනවා මහා සාගරේ මේ මහා සාගරයේ සීමාව තමයි වෙරළ මේක සුවිශේෂ දෙයක්. මේක ආශ්චර්යමත් දෙයක් මහමූද වටේටම විරලක් තියෙනවා සීමාවක් තියෙනවා. ඒ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. මොකක් නිසාද මහා සාගරයේ වටේට විරලක් තියෙනවා ඒ සීමාවක් තියෙනවා ඒ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. තුන්වෙනි කාරණාව පුනච්ච පරං බන්තේ මහා සමුද්දෝ න මත්තේන කුණපේන සංවසති. තුන්වෙනි කාරණාවේ මහා මූදේ ඇතුළට කොච්චර මලකුණු කුණරොඩු වැටුණත් ඒවා මහා මූදේ ඇතුළේ රැඳෙන්නේ නැහැ. මේවා රැල්ලෙන් සියල්ල ගොඩට ගෙනලා දානවා. මහා මූදේ මල කුණු කුණරොඩු රැඳෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව. මහා මූද තුල මලකුණු කුණරොඩු රැඳෙන්නේ නැහැ. ඒක සුවිශේෂ දෙයක්. ඒ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පුනච්ච පලං බන්තේ යාකාචි මහා නදියෝ සේයති දං ගංගා යමුනා අචිරු සරබු මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය මහමුදට වැටෙනවා නොයෙකුත් ගංගා ගංගා යමුනා අචිරවජ සරබු මහී ආදී ප්‍රධාන ගංගාවල ජලය මහමුදට වැටෙනවා මහමුදට ආවට පස්සේ මේ ගංගාවල ජලය වෙන් කරගන්න බෑ. මේ හාවල් ගඟේ වතුර මේ අහවල් ගඟේ වතුර කියලා මහමුදට ආපු ගංගාවල ජලය මහමුදට ආවට පස්සේ වෙන් කරගන්න බෑ සියලු ජලය එක හා සමාන වෙනවා. කොච්චර ගංගාවලින් මහමුදට වතුර ආවත් මහමුද ඇතුළට මේ ජලය එක්ුණාට පස්සේ මේ අහවල් ගඟේ වතුර මේ අහවල් ගඟේ වතුර කියලා මේ ගංගාවල ජලය වෙන් කරගන්න බෑ. ඒ හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව පුනච්ච පරං බන්තේ යාව ලෝකේ සමන්තියෝ මහා සමුද්ධං අප්පෙන්ති මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත් මහා සාගරයට අහසෙන් කොච්චර වැටුණත් වැස්ස වැටුණත් මේ මහා සාගරය උතුරන්නේත් නැහැ හිඳෙන්නේත් නැහැ මහා සාගරයට වැඩිවීමක් නැහැ පස්වෙනි කාරණාව මේ මහා සාගරයට කොච්චර ජලය ආවත් කොච්චර ගංගා වලින් ජලය ආවත් අහසින් කොච්චර ජලය වැටුණත් මේ මහා මූද උතුරන්නේත් නැහැ හිඳෙන්නේත් නැහැ මේක සුවිශේෂ දෙයක් ඊළඟට හයවෙනි කාරණාව පහරාද පැහැදිලි කරනවා පුනච්ච පරං බන්තේ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත් මහා සාගරේ කොච්චර වැස්සෙන් වතුර ආවත් මහා මූද තුලට වතුර එකතු වුණාට පස්සේ සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි. සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි, ලවණ රසයෙන් යුක්තයි මහමුද සියලු ජලය. ඒ හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාව පහරාද පැහැදිලි කරනවා පුනච බලං බන්තේ මහා සමුද්දෝ බහූ රතනෝ අනේක රතනෝ. මේ මහා සාගරය තුළ මහා වටිනා සම්පත් තියෙනවා. මහා සාගරය තුල මහා වටිනා සම්පත් තියෙනවා රන් රිදී මුතු මැණික් සංක වෛරෝඩි ආදී මහා වටිනා සම්පත් තියෙනවා මේ නිසා මගේ අතුරු පිරිස මේ මහා සාගරයට හරීම කැමති. පහරාද පැහැදිලි කරනවා. අතවෙනි කාරණාව පුනච්චපරං බන්තේ මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ. මේ මහා සාගරයේ වාස භූමිය කරගෙන මහා සාගරයේ ජීවත් වෙන මහා ප්‍රභූ සත්ත්ව කොට්ටාස. ගාන්ධර්ව, තිමිර, තිමිර පිංගර, යක්ෂ, නාග, යොදුන් 100 200 300 400 දිග විශාල සත්ත්ව කොට්ටාස මේ මහා සාගරයේ වාස භූමිය කරගෙන ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ காரணා අට නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. මොකද්ද පළවෙනි කාරණාව? මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුර කරා යන්නේ. දෙවෙනි කාරණාව මහා සාගරයේ වටේට සීමාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව මහා සාගරය තුල මල කුණු රැඳෙන්නේ නැහැ, කුණුරුළු රැඳෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව මහා සාගරයට කොච්චර ජලය ආවත් ගංගාවල යමුනා ගංගා චිරවේ සරබු ආදී ප්‍රධාන ගංගාවල ජලය මහමුදට වැටුණාට පස්සේ ඒ නම් ගොත් අත්හරිනවා මේ අහවල් ගඟේ වතුර මේ අහවල් ගඟේ වතුර කියලා වෙන් කරගන්න බෑ සියලු ජලය එක හා සමාන වෙනවා පස්වෙනි කාරණාව මහා සාගරයට කොච්චර ජලය ආවත් මේ සියලු ජලය මහා සාගරය ඇතුළට ආවට පස්සේ මේ මහා මුහුද උතුරන්නේත් නැහැ මහා මුහුද හිස් වෙන්නේත් නැහැ මහා මුහුදට කොච්චර ජලය ආවත් මේක මහා මුහුදට ඇතිවීමක් නැහැ ඒක සුවිශේෂ දෙයක් ඊළඟට හයවෙනි කාරණාව මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත් මහා මුහුදට ආවට පස්සේ මහා මුහුදේ සියලු ජලය ලුණු රසයෙන් යුක්තයි ඊළඟ හත්වෙනි කාරණාව මේ මහා සාගරය තුල මහා වටිනා සම්පත් තියෙනවා වටිනා කියන දේවල් මහා මූද තුල තියෙනවා අටවෙනි කාරණාව මහා සාගරය තුල වාස භූමිය කරගෙන මහා වටිනා විශාල සත්ත්ව කොටාස ගාන්ධර්ව නාග යක්ෂ තිමිර තිමිර පිංගල ඒ විදිහට විශාල සත්ත්ව කොටාස මේ මහා සාගරයේ වාස භූමිය කරගෙන ජීවත් වෙනවා මෙන්න මේ කාරණාට බුදුරජාණන් වහන්සේට පහාරාද අසුරයා මේ කාරණා ටික පැහැදිලි කරනවා. මේ කාරණා ටික පැහැදිලි කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද ප්‍රශ්නයක් අහනවා. මුලින් බුදුහාමුදුරුව පහාරාද අසුරයාගෙන් ඇහුවා මොකද්ද මේ මහා මුහුදට මෙච්චර අසුරය කැමති මොකද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද අසුරයා ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ බුදුහාමුදුරන්ගෙන් අහනවා පහාරාද ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට මෙච්චර කැමති මොකද? අපිචපන බන්තේ වික්ඛු ඉමස්මින් ධම්ම විනේ අභිරමන්ති. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ. කවුද බුද්ධ ශ්‍රාවකෝ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිවණක් පිරිස. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට මෙච්චර කැමති මොකද? බුදුහාමුදුරු දීපු උත්තරේ තමයි පහාරාද ඔබ ප්‍රකාශ කළාන මේ මහමුදට ඔබේ අසුරය කැමති කාරණාටක් ඒ කාරණාටම තමයි. ඔබේ අසුර පිරිස මහා සාගරය මුල් කරගෙන කාරණාටක්. සියයතාපි පහාරාද මහා සමුද්දෝ ඉමස්මින් ධම විනේ අනුපුබ්බ සික්ඛා. අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා. බුදුහාමුදුර පැහැදිලි කරනවා පහාරාද ඔබේ කණ්ඩායමේ අය මේ මහමූදට කැමැති මේ මහමූද ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් මේ මහමූද ගැඹුර කරා ගමන් කරන නිසා ඒ වගේ තමයි මගේ ශ්‍රාවක පිරිසත් පිළිවෙලින් තමයි මේ ධර්ම විනය අවබෝධ කරගන්නේ මගේ ශ්‍රාවක පිරිස පළමුවෙන්ම තෙරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. තෙරුවන් සරණ යනවා. පිළිවෙලින් තමයි මගේ ශ්‍රාවක පිරිස මේ ධර්මය අවබෝධ කරගන්න. සෝවාන් සකදාගාමි අනාගාමි අරියක් තත්වයට පත්වන්නේ පිළිවෙලින්. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. මේ ධර්ම විනය දෙක ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් අවබෝධ කරගන්නවා. මගේ ශා วก පිරිස පිළිවෙලින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. පිළිවෙලින් තමයි තෙරුවන් සරණ ගිහිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් තත්වයට පිළිවෙලින්පත් වෙනවා අර මහමූද වෙරළ ඉඳලා පිළිවෙලින් ගැඹුර කරා යනවා මේ ධර්මයත් ඒ වගේ පිළිවෙලින් තමයි මේ ධර්මය අවබෝධ කරගෙන මගේ ශ්‍රාවකයෝ මේ ධර්මඥාන ලබාගෙන සසර ගමන අවසන් කරගන්නේ. ඒ පළවෙනි කාරණාව. මගේ ශ්‍රාවකයෝ පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගන්නවා අනුබුබ්බ සික්ඛා අනුබුබ්බ කිරියා අනුබුබ්බ පටිපදා මේ ධර්මයේ පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් තත්වයට පත්වන්නේ පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් එනේ ඒ නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමැති මේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව සේයතාපි පහාරාද මහා සමුද්දෝ යං මහා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං දැන් පහරාද ඔබ ප්‍රකාශ කළා දෙවෙනි කාරණාව මේ මහා මූද වටේටම සීමාවක් තියෙනවා මොකද්ද සීමාව වෙරළ ඒ වගේ මගේ ශ්‍රාවකයන් තුලත් සීමාවක් තියෙනවා ශ්‍රාවකයෝ කවුද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසට සීමාවක් තියෙනවා අපේ ශ්‍රාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද මහමූද සීමාව මොකද්ද? වෙරළ. ඒ වගේ මේ ශ්‍රාවකයාගේ සීමාව තමයි ශික්ෂාපද, සිල්වන්තකම. එහෙමනම් මේ මහා සාගරය සීමාව වෙරළ වගේ මගේ ශ්‍රාවක පිරිසගේ සීමාව තමයි ශික්ෂාපද. මේ ශික්ෂාපද මගේ ශ්‍රාවකයෝ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. මේ ශික්ෂාපද තමයි මේ ශ්‍රාවකයාගේ ආරක්ෂාව, රැකවරණය. අර මහමූද වටේට වෙරලා තියෙනා වගේ මගේ ශ්‍රාවකයන්ගේ සීමාව රැකවරණේ ශික්ෂාපද. ඒ නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමතියි. තුන්වෙනි කාරණාව බුදුහාමුදුරු පැහැදිලි කරනවා සේයතාපි පහාරාද මහා සමුද්ධෝ යෝසෝ පුග්ගලෝ දුස්සීලෝ පාප ධම්මෝ. පහාරාද ඔබ ප්‍රකාශ කළා මේ මහා සාගරය තුල මල කුණු රැඳෙන්නේ නැහැ කියලා. කුණු රොඩු රැඳෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබේ අසුර පිරිස මේ මහා සාගරයට කැමති මහා සාගරයේ තුල මැද මල කුණු කුණු රොඩු රැඳෙන්නේ නැහැ. මේවා සියල්ල රැල්ලෙන් මහ වෙරළට ගෙනල්ලා දානවා. ඒ වගේ මගේ ශ්‍රාවකයන් තුලත් මගේ ශාසනය තුල දුසිල්වත් අයට මල කුණු වලට ඉඩක් නැහැ. මල කුණු මගේ ශාසනය තුල රැඳෙන්නේ නැහැ. මහමුදේ යම්කිසි මල කුණක් තියනවාද කුණු රොඩක් තියනවාද ඒක වෙරළට ගෙනල් දානවා වගේ මගේ ශාසනයේ මේ දුස්සීල අයට මේ පාපකාරී අයට මේ ශාසනය තුල රැඳීමක් නැහැ. ඒ අයට නිර්වාණ අවබෝධය අවබෝධ කරගන්න බෑ. ඒ අය මේ ශාසනය තුල රැඳීමක් නැහැ. දුසිල්ලත් අය, අපිරිසුදු අයට මේ ශාසනය තුල ඉඩක් නැහැ. මලකුණු මගේ ශාසනය තුලත් රැඳෙන්නේ නැහැ කියලා. මේ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පහරාද පැහැදිලි පැහැදිලි කරනවා පහරාදට සේයතාපි පහරාද යාකාචි මහා නදියෝ සේයතිදං ගංගා යමුනා අතිරවති සරබු පහරාද උපකාශ කළ හතරවෙනි කාරණාව මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය එනවා ඒ ගංගාවල ජලය ආවට පස්සේ මහ මූඳ තුල වෙන් කරගන්න බෑ මේ අහවල් ගංගාවේ වතුර මේ අහවල් ගංගාවේ වතුර කියලා මහ මූඳ තියෙන ජලය වෙන් කරන්න බෑ ඒ වගේ මගේ ශාසනයටත් නොයෙකුත් කුලවල අය බ්‍රාහ්මණ, සත්‍ය, වෛශ්‍ය, ශුද්‍ර ඔය සිව් කුලවලා ඉන්දියාවේ කාලේ හැටි ප්‍රධාන කුල හතරක් තිබුණා. බ්‍රාහ්මණ, සත්‍ය, වෛශ්‍ය, ශුද්‍ර කියලා මේ සිව් කුලවල අය මගේ ශාසනය ඇවිල්ලා පැවිදි භාවය ලබා ගන්නවා. ශා วก භාවය ලබා ගන්නවා. ඒ සියලු දෙනාම බුද්ධ ශා วก යෝ බවට පත් වෙනවා. මගේ ශාවකයෝ අහවල් කුලයේ අය අහවල් ජාතියේ අය කියලා වෙන් කරන්න බෑ අර මහමූදට කොච්චර ගංගාවල ජලය ආවත් මහමූද සියලු ජලය එක හා සමාන වෙනවා වගේ මගේ ශාවකයොත් මගේ ශාවක භාවය ලබා ගත්තට පස්සේ සියලු දෙනා එක හා සමානයි මොන කුලයේ මොන ජාතියේ කෙනා ඇවිල්ලත් මගේ ශ්‍රාවක භාවය ලබා තෙරුවන් සරණ ගියත් ඒ පුජ්‍යලෝ වෙන් කරන්න බෑ මේ ශාසනයේ ඉන්න පුජ්‍යලෝ මේ අහවල් කුලයේ අහවල් ජාතිය කියලා වෙන් කරගන්න බෑ ඒක සුවිශේෂ දෙයක් ඒ නිසා මගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමතියි පස්වෙනි පස්වෙනි කාරණාව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සේයතාපි පහාරාද යාව ලෝකේ සමන්තියෝ මහා සමුද්ධං බහුවේපිච බහු අනුපාදිසෙය්‍ය පහරාද ඔබ ප්‍රකාශ කළා මේ මහා සාගරයේ කොච්චර ගංගාවල ජලය මහමුදට ආවත් මහමුදට පස්වෙනි කරා මහා පහරාද ප්‍රකාශ කළේ මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත් කොච්චර මහා වැස්ස ආවත් මේ මහා සාගරය උතුරන්නේ නැහැ කියලා මහා සාගරේ කොච්චර ජලය එකතු වුණත් මහා සාගරය උතුරන්නේත් නැහැ. මහා සාගරය හිඳෙන්නේත් නැහැ. දැන් ඊටු මතක් වෙයි සුනාමිය ඇවිල්ලා මේ මහා සාගරය ඉතුරු ආනේ කියලා. නමුත් ඒක ආපහු ගලාගෙන ගියා මහමුද ඇතුළට. මහමුද උතුරලා ගියේ නැහැ. ඒ වගේ මේ මහමුදට කොච්චර ජලය ආවත් මහමුදට කොච්චර වැස්ස ආවත් මහමුද උතුරන්නේ නැහැ. මහමුද හිඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි මගේ ශාවකයෝ. මේ ශාවකයෝ කොච්චර මේ ශාසන ඇතුළු වුණත් කොතර රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් මේ ශාසනයට වැඩිවීමකුත් නැහැ මේ ශාසනේ හිස් වෙන්නේත් නැහැ කොච්චර ශාවකෝ මේ ශාසන ඇතුල් වුණත් කොච්චර ශාවකෝ පිරිනිවන් පෑවත් රහතන් වහන්සේලා මේ ශාසනේ හිස් වෙන්නේත් නැහැ මේ ශාසනය වැඩි වෙන්නේත් නැහැ ඒ නිසා මගේ ශාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. ඒ පස්වෙනි කාරණාව. හයවෙනි කාරණාව සේයතාපි පහාරාද මහා සමුද්දෝ ඒක රසෝ අයං ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ පහාරාද ඔබ ප්‍රකාශ කළානේ මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය ඇවිල්ලා මහමූද පිරෙනවා මහමූදට මේ ජලය ආවට පස්සේ සියලු ජලය ලුණු රසයෙන් යුක්තයි කියලා ඒ වගේ මගේ ශාසනයට මේ සිව් කුලවල අය මේ ශාසනය පැවිදි භාවය ලබා ගන්නවා ශාවක භාවය ලබා ගන්නවා මේ සියලු දෙනා බුද්ධ ශාවකේ වුණාට පස්සේ සියලු දෙනාම ධර්ම රසයෙන් යුක්තයි විමුක්ති රසයෙන් යුක්තයි කිසිම කෙනෙක් වර්ග කරන්න බෑ මේ ශාසනයට ඇතුල් වෙන සියලු ශ්‍රාවකයෝ එක හා සමානයි සියලු දෙනා ධර්ම රසයෙන් යුක්තයි විමුක්ති රසයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව නිසා මගේ ශාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමතියි මේ හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාව සේයතාපි පහාරාද මා සමුද්දෝ බහුරතනෝ අයං ධම්ම විනයෝ බහුරතනෝ අනේක රතනෝ රතනානි. පහාරාද ඔබ පැහැදිලි කළා ඔබේ අසුර පිරිස මේ මහා මුහුදට කැමැති මොකක් නිසාද? හත්වෙනි කාරණාව වටිනා සම්පත්තිය නිසා. ඒ වගේ මගේ ශාසනය තුලත් මහා වටිනා සම්පත් තියෙනවා. මගේ ශාසනය තුල මහා වටිනා සම්පත්තික තමයි සත්‍විත් බෝධිපාක්ෂික ධර්ම. මගේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත තමයි සත්‍විත් බෝධිපාක්ෂික ධර්ම මේ සත්‍විත් බෝධිපාක්ෂික ධර්ම නිසා මගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. ඒ හත්වෙනි කාරණාව. අටවෙනි කාරණාව පැහැදිලි කරනවා සේයතාපි පහාරාද මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ අයං ධම්ම විනයෝ සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පහරාද ඔබ ප්‍රකාශ කළානේ මේ මහා සාගරය තුල මහා වටිනා සත්ව කොට්ටාස ජීවත් වෙනවා. ඒ වගේ මගේ ශාසනය තුලත් මහා වටිනා සත්ව කොට්ටාස ජීවත් වෙනවා. මේ ශාසනය තුල ජීවත් වෙන වටිනාම සත්ව කොට්ටාස තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත්. මාර්ග ඵලවලටපත් වෙච්ච අස්ථාර්ය උත්තම පුජ්‍යලයෝ. මේ ශාසනය තුල ජීවත් වෙන වටිනාම සත්ව කොටස තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් තත්වයටපත් වෙච්ච මේ අස්ථාර්ය උත්තම පුජ්‍යලයෝ. මෙන්න මේ උතුම් පුජ්‍යල කොටාසයක් මේ ශාසනය තුල ඉන්න නිසා මගේ ශාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමතියි. මොන බලන්න බුදුහාමුදුරෝ පහාරාදට පැහැදිලි කරපු කාරණා 8. දැන් පහාරාද කාරණා 8ක් පැහැදිලි කළානේ මේ මහා සාගරයට කැමැති අසුරය කුමක් නිසාද කියලා. මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුර කරා යන නිසා. මහා සාගරයේ වටේට වෙරළක් තියෙනවා. මහා සාගරය තුල මලකුණු රැඳෙන්නේ නැහැ. මහා සාගරයට ගංගා, යමුනා, අචිරවති, සරබු, මහේ ආදී ප්‍රධාන ගංගාවල ජලය ආවත් මහා මුහුදේ සියලු ජලය එක හා සමාන වෙනවා. ඒ වගේ මහා සාගරය උතුරන්නේත් නැහැ, හිඳෙන්නේත් නැහැ. ඒ වගේ මහා සාගරයේ සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි. ඒ වගේම මහා සාගරය තුළ මහා වටිනා සම්පත් තියෙනවා. ඒ වගේ මහා සාගරය තුළ මහා වටිනා සත්ත්ව කොට්ටාස ජීවත් වෙනවා. ඒ වගේ මේ ශාසනය තුලත් මහා වටිනා අනර්ග කාරණා 8ක් බුදුහාමුදුරු පැහැදිලි කළ ආශ්චර්යමත් කාරණා. පළවෙනි එක මොකද්ද? මේ ශාසනය ක්‍රමක්‍රමයෙන් තමයි ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගන්න. තෙරුවන් සරණ ගිහිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා ඒ වගේම දස සංයෝජන ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරගෙන ඒ වගේම අනුබුබ්බ සික්ඛා අනුබුබ්බ කිරියා අනුබුබ්බ පටිපදාදී මේ පිළිවෙලින් තමයි මගේ ශ්‍රාවකයෝ මේ ශාසනය පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගෙන රහත් භාවය ලබා ගන්න. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් තමයි මේ බුද්ධ ශාසනීය ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන නිමා කරගන්න. එතකොට මේ පළවෙනි කාරණාව. මොකද්ද? ක්‍රමක්‍රමයෙන් ධර්මය අවබෝධ කර ගැනීම. ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින්. ඒ පළවෙනි. දෙවෙනි එක මේ ශාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද. දැන් අපි එක එක ශික්ෂාපද සමාදන් වෙනවා පංචීල් අටසීල් නවාංග උපසීල් දසසීල් ඊළඟට සාමණේර සීල් උපසම්පදා සීල් එතකොට අපේ මේ ශ්‍රාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද ඒ වගේම තුන්වෙනි එක තමයි මේ ශාසනය තුල දුසිල්වත් අයට මලකුණු වලට මේ ශාසන මලකුණු කියලා කිව්වේ දුසිල්වත් අය මේ ශාසනේ ඉඩක් නැහැ ඒ අයට ඒ අය මේ සසර ගම නිමා කරගන්න බෑ සෝවාන් සකදාගාමි අනාගාමි අරියක් තත්වයටපත් වෙන්න බෑ දුසිල්වත් අයට. ඒ තුන්වෙනි කාරණා. හතරවෙනි කාරණා බුදුහාමුදුරු පැහැදිලි කළේ මේ මහා සම්මා සම්බුද්ධ ශාසනයට නොයෙකුත් කුලවලාය. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ඉන්දියාවේ කාලේ තිබිච්ච ප්‍රධාන කුල. මේ සිව් කුලවල අය මේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ ශාවක භාවය ලබා ගත්තට පස්සේ තෙරුවන් සරණ ගියාට පස්සේ බුද්ධ ශ්‍රාවක වුණාට පස්සේ මේ අහවල් කුලයේ කෙනා අහවල් කුලයේ ජාතියේ කෙනා කියලා මේ ශ්‍රාවකයෝ වර්ග කරන්න බෑ. ඒ හතරවෙනි එක. පස්වෙනි කාරණාව මේ සම්මා සම්බුද්ධ ශාසනයට කොච්චර රහතන් වහන්සේලා ඇතුළු වුණත් කොච්චර රහතන් වහන්සේලා පිරිනවම් පෑවත් ශ්‍රාවකයෝ කොච්චර ඇතුළු වුණත් ශ්‍රාවක භාවය ලබාගත් මේ ශාසනයට වැඩිවීමක් නැහැ. ඒ වගේම ශාසනයේ හිස්වීමක් නැහැ. ඒ වගේම හැවෙනි කාරණාව මේ මහා සම්මා සම්බුද්ධ ශාසනය සියලු දෙනා එක හා සමානයි. සියලු දෙනාම ධර්ම රසයෙන් යුක්තයි, විමුක්ති රසයෙන් යුක්තයි. හත්වෙනි එක තමයි වටිනාම ටික. මොනවද මේ ශාසනය තුල මහා වටිනා සම්පත් තියෙනවා. පින්වතුනි මොනවද මේ සම්පත්? සත්‍තිත් බෝධිපාසික ධර්ම. මොනවද මේ සත්‍තිත් බෝධිපාසික ධර්ම කියලා කියන්නේ? සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. පංච ඉන්ද්‍රිය, පංච බල, සතර 이르දිපාද. ඒ වගේම සත්‍ය බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ශාසනය තුල තියෙන මහා වටිනාම සම්පත්තික මොනවද සතර සතිපට්ඨානය සතර සම්‍යක්පදාන වීරිය එයාගේ සතර 이르දිපාද එවැගේම පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය මේව තමයි ශාසනය තුල සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන මහා වටිනාම අනර්ග සම්පත්තික සතර සතිපට්ඨානය දැන් ඔබට මතකයි මේවා මොනවද කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්න බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ධර්මයේ ප්‍රධානම හරය තමයි සතර සතිපට්ඨානය. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සතර සතිපට්ඨානය තමයි මේ ශක්ති බෝධිපාශික ධර්මවල අන්තර්ගත වන ප්‍රධාන දේ. ඊළඟට දෙවෙනි කාරණාව සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන් අකුසල් ප්‍රහීන කිරීම. එවැගේම නූපන් අකුසල් නූපදවීමට කටයුතු කිරීම. එවැගේම උපන් කුසල් ඉපදවීම සඳහා නූපන් කුසල් ඉපදවීම සඳහා උත්සාහ කිරීම. එවැගේම උපන් කුසල් වැඩි දියුණු කිරීමට උත්සාහ කිරීම. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. මොනවද? උපන් අකුසල් ප්‍රහීන කිරීම නූපන් අකුසල් නූපද වීමට වග බලා ගැනීම නූපන් කුසල් ඉපද වීම වැඩි දියුණු කිරීම ඒ වගේම උපන් කුසල් වැඩි දියුණු කිරීම මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය බුද්ධ ශ්‍රාවකයෙකුට ප්‍රධාන දෙයක් ප්‍රධාන අංගයක් ඊළඟට සතර 이르දිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශන ඒ සතර 이르දිපාද එවැගේම පංච ඉන්ද්‍රිය සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එවැගේම පංච බල කියලා කිව්වොත් ඒ ටිකමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊළඟට සත්‍ය බුද්ධංග ධර්ම. මේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත් ටිකක්. සත්‍ය බුද්ධංග ධර්ම. මේ ධර්ම කාරණා යමෙක් අවබෝධ කරගන්නවා නම් සතර සතිපට්ඨානය, සතර සම්‍යාප්පදාන වීරිය, වගේම සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොද්ධංග ධර්ම. මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් ත්‍ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් සෝවාන් වෙනවා කියලා කියන්නේ මේ දස සංයෝජන ප්‍රහීන කරගෙන පහක් ප්‍රහීන කරගත්තොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග ආදී මේ දස සංයෝජන ප්‍රහීන කරන්න ඕන. දැන් මෙතන සත්‍ය බොජ්ජංග ධර්ම බුදුහාමුදුරු පැහැදිලි කරනවා මොනවද? සති ධම්මවිචය ඒ වගේම විරිය සම්බොජ්ජංගය ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි බොජ්ජංගය එවන උපේක්ඛා බොජ්ජ මේ සත්‍ය බොජ්ජංග ධර්ම මේ ධර්මයේ ප්‍රධාන දේවල්. ඒ වගේම ප්‍රධානාංගයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කවුරුත් දන්න දේවල්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත්තික මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක්පදාන වීරිය, සතර ඉරිදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බුද්ධංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ ශාසනය තුල වටිනාම සම්පත් හත්වෙනි කාරණාව පහරාදට පැහැදිලි කළේ. ඊළඟට අටවෙනි කාරණාව මොකද්ද? සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ග අරියත් ඵලවලටපත් වෙච්ච අෂ්ටාර්ය උත්තමයෝ මේ ශාසනය තුල ජීවත් වෙනවා උතුම් සත්ත්ව කොටස දැන් මහමූදේ වටිනා සත්ත්ව කොටස් ජීවත් වෙනවා කියලා පහරාද කිව්වනේ තිමි තිමිර ගාන්ධර්ව යක්ෂනාග සමහර සත්ත්ව කොටස මහමූදේ ඉන්නවා යදුන් 100 200 300 400 විශාල දිග සත්ත්ව කොටස යදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක් එතකොට හැතැම්ම 16ක් දිග. දැන් අපි මහා මූදේ දාන්නේ තල් මහා මෝරු වගේ විශාල සත්තුනේ. නමුත් මේ මහා මූද වාස භූමිය කරගෙන විශාල සත්ව කොටාස ජීවත් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ ශාසනය තුලත් මහා වටිනා සත්ව කොටාස ජීවත් වෙන පහාරාද අසුරයාට බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කළේ. මේ ශාසනය තුල තියෙන වටිනාම අනර්ග කාරණාට අර මහා මූද මුල් කරගෙන පහාරාද මහමුදට යම්සේ ප්‍රියමනාප වෙනවද කැමැත්තක් දක්වනවද ඒ ආශ්චර්යමත් අద్භූත සුවිශේෂී 38 ඒ වගේ මහමෝද මුල් කරගෙන ඒ පහාරාද අසුරයෝ මේ මහමෝදට කැමැත්තක් යම්සේ දක්වනවාද ඒහා සමාන බුද්ධ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට කැමැත්තක් දක්වනවා මේ කාරණා නිසා දැන් මේ කාරණා ටික මේ පහාරාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ පහාරාද මේ දෙන්න අතර මේ කාරණා ටික සාකච්ඡා වුණා කියලා ඉතින් අපි කවුරුවත් දන්නේ නැහනේ දැන් කොහොමද මේවා අනිත් අය දැනගත්තේ? දැන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ නොයිකුත් තැන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන තැන්වල වැඩ හිටියා. නමුත් මේ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියෙත් නැහැ. නමුත් මේක කොහොමද අපි දැනගත්තේ? පස්සේ ශ්‍රාවකයෝ දැනගත්තේ. බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් මේ සූත්‍රය දේශනා කළා. මේ සූත්‍රේ නැවත වතාවක් දේශනා කළේ විනය දේශනා පාතිමෝක්ෂයේ දේශනා කරන වෙලාව පොයේ සීමාවක. බුදුහාමුදුරෝ ශරීර මුගලන් දෙන මානන්ද හාමුදුරු ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පොය දිනයක උපෝසථාගාරයේදී රැස් වුණා. උපෝසථාගාර රැස් වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ පහාරාද සූත්‍රේ නැවත වතාවක් භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. එහෙමනම් පින්වතුනි මේ පහාරාද සූත්‍රේ දැන් අසුරයෝ මේ මහා මුල් කරගෙන හේතු කාරණාවන කාරණා අටක්නේ පැහැදිලි කළේ. දැන් ඒ කාරණාට අපිට එච්චර වැදගත් නොවුනට මහමුඳ මුල් කරගෙන අසුරයන්ට වැදගත් වුණාට අපිට වැදගත් වෙන කාරණාට තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ ශ්‍රාවකයෝ මෙච්චර ප්‍රියමනාප වෙන්න. එතකොට මේ කාරණාට අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් බුදුහාමුදුරුව සරණ ගිය, තෙරුවන් සරණ ගිය, ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් ත්‍ත්වයටපත් වෙන්න මේ සසර ගමන නිමා කරගෙන අමා මහ නිවනින් සැනසීම ලබන්න අපි හැමදෙනා බලාපොරොත්තු වෙන අය මේ බුදුහාමුදුරු දේශනා කාරණාට අනුව අපේ ජීවිතය හැඩගස්ව ගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරලොව සඳහා පමණක් නොවේ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මයේ දුක සඳහාම දේශනාවු දහමකුත් නෙමෙයි මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්න පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් දේශනාවක් බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. එහෙනම් අපි gedara dore කටයුතු කරන ගෝණියක් වශයෙන් ඒ gedara dore කටයුතු කරගන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ යුතුයකම් ටික කරමින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? පාසලේ අපේ දරු දරියන් මේ අධ්‍යාපනය ලබා ගන්න කොහොමද සාර්ථකව? ඒ වගේම ආර්ථිකය සකස් කරගන්නේ කොහොමද? මේ සියල්ල පිළිබඳ බුදුහාමුදුරු අපට ධර්ම දේශනා කළා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මහා ආදර සම්පන්න මහා චරිතයක්. උන්වහන්සේට සම කරන්න පුළුවන් තරම් ශාස්ත්‍රෝරේක් මේ ලෝකේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරමු තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උතුම්ම කල්යාණ මිත්‍රයා. නිසා උන්වහන්සේගේ දේශනාවට අහුම්කන් දීලා මේ වෙලාවේ ඊටමත් වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තා සීල කුසල ධර්මයන් දෙවියන්ටත් මියගේ ඥාතින ඔබ හැම දිනාටත් මේ පින් ලැබේවා. සසර ගමන කෙලවර අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පූජ්‍යපාද මාදෝවිත වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ